පළවෙනිම දින රාත්‍රී ධර්ම දේශනය සඳහා සූදානම් වෙලා සැදී පැහැදිලා ඉන්න අවස්ථාව හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතය මේ අලුත් අවුරුද්දේදී වෙනදා නැති ආකාරයට ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන සාර්ථක කරගන්න අවශ්‍ය කරන නිවැරදි කරගන්න අවශ්‍ය කරන මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගෙන අනන්ත වූ සංසාරික ජීවිතයේ ලැබෙන්න තිබෙනා වූ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මහා දුක්ඛ ස්කන්ධයෙන් අත මිදලා උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙනයි හැම කෙනෙක්ම ධර්ම දේශනාව සඳහා ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වෙලා සිටින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ හිත සකස් කර ගැනීමෙන් හැරෙන්න මේ ලෝකේ නැත්නම් මේ සංසාර ජීවිතේ දුවපැන ඇවිදින සත්වයින්ට ඇතිවෙන්නා වූ දුක් දුම්නස් ශෝක වැළපීම් යනාදි වශයෙන් තියෙන අනන්ත අප්‍රමාණ කායික මානසික ලැබෙන දුක් වලින් අත මිදෙන්න නම් පුළුවන්කමක් නැහැ. එහෙම පුළුවන්කමක් නැත්තේ හැම වෙලෙම නැති වෙලා යන හැම වෙලෙම දුක පිණිසම පවතින තමන්ගේ වසඟයට ගන්න බැරි මේ ලෝකයේ තියෙන ජීවි අජීවි වස්තුන් නිට්ටයයි සුඛයි ආත්මයි කියන හැඟීම තම තමන්ගේ సంతාන වලින් ජනිත වෙලා එන හින්දා යම් වෙලාවක ධර්මයක් ශ්‍රවණය කරන මොහොතක නම් අපිට කොයි කාටත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දේ ගැන අදහසක් ඇති වෙනවා. නමුත් සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට එවැනි සිහියක් ඇති වෙන්නෙම නැහැ. බොහොම කලාතුරකින් තමයි එවැනි සිහියක් ඇති වෙන්නේ. ඒ කියන්නේ නිවැරදි සිහිය ඇති වෙන්නේ නැහැ. නිවැරදි සිහිය ඇති නිකන් ඇති වෙන්නේ නැහැ. නිවැරදි සිහිය ඇති කරගන්න ඕනේ. හැම මොහොතකම මේ ලෝකයේ තියෙන අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, දුක්ඛිත ස්වභාවය සිතට නැගෙන ආකාරයට සිතක් සකස් කළ යුතු වෙනවා. ඒ සඳහා එළඹි සිටි සිහියෙන් ඉන්න ඕනේ. එළඹ සිටි සිහියෙන් ඉන්න මොන තරම්නම් අදිෂ්ඨාන ඇති කරගත්තත් එහෙම ඉන්න පුළුවන්කමක් නැහැ කියන එක තම තමන්ගේම సంతාන වලින් සත්‍යවාදීව තමන්ගෙන්ම ප්‍රශ්නයක් අහලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් තමන්ටම හිතා ගන්න පුළුවන් මම මොන තරම් මේ ලෝකයේ අනිත්‍ය බව දැනගෙන හිටියත් දුක්ඛ බව දැනගෙන හිටියත් අනාත්ම බව දැනගෙන හිටියත් මට මෙන්න මේ කාරණාත්‍රය සිතේ පිහිටුවා ගන්නට බැරි වෙලා තියෙනවා නේ කියලා. අන්න ඒකින්ද නොයේකුත් ශෝකයන් ඇති වෙන්නේ ඒකයි. නිත්‍යයි කියලා හිතිච්ච දේවල් අනිත්‍ය වෙනකොට සැපයි කියලා හිතාගෙන ඉන්න දේවල් දුක්ඛිත තත්වයකට නැත්තම් වෙනස් වෙලා යනකොට තමන්ගේ වසඟයට මේ ලෝකෙ මෙන්න මේ දේවල් අරගෙන ජීවත් වෙනවා කියලා හිතාගෙන ඉන්න දේවල් ඒවා තමන්ගේ වසඟයට ගන්න බැරි බව කොයි වෙලාවක හරි තේරෙනකොට තමයි ශෝක වැළපීම් යනාදි වශයෙන් තියෙන හැම දුක් දුම්නසක්ම ඇති වෙන්නේ. ඉතින් එහෙමනම් කල්පනා කරන්න ඕනේ මේ වසරේදීවත් මම නියමාකාරයක මගේ හිත සකස් කර ගැනීමේ වැඩපිළිවෙල නියමාකාරයට සකස් කර ගන්න ඕනේ කියලා. මේ නියමාකාරයට හිත සකස් කරගන්න ක්‍රමවේදය තුල අකණ්ඩව යම්කිසි කෙනෙක් ඒ මාර්ගය භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කරන්න ඕනේ. ඒක අකණ්ඩව කෙරෙන්න ඕනේ. බොහෝ වෙලාවට හොද හොද මඩේ දානවා වගේ නොයේකුත් දුක් ඇති වෙච්ච කාලෙක කලකිරීම ඇති වෙච්ච කාලෙක ඒ වගේ වෙලාවක අපි යම් යම් අදිෂ්ඨාන ගන්නවා මම මේ ධර්ම මාර්ගය තුලම මගේ සිත පිහිටවා ගන්නවා කියලා දැඩි අදිෂ්ඨාන ගත්තට බොහෝ අයට වෙලා තියෙන්නේ මේ ලෝකෝත්තර ජීවිතේ විතරක් නෙවෙයි ලෞකිකව වුණත් අපි හොඳට කල්පනා කරලා බලන්න කරන්න ගත්ත හුඟාවක් වැඩ පාසල් යන කාලේ ඉගෙන ගන්න කාලේ ඉඳන්ම ඒ වගේම රැකියාවක් කරන කාලේ ඉඳන්ම එක එක එක එක වෙලාවට යහපත් අරමුණු තුල සිත පිහිටවා ගත්තට ඒක එක දිගට පවත්වා ගන්න පුළුවන් හැකියාවක් තිබුණේ නැහැ. එන්න ඒ බැරිකම හින්දා, ඒ නොහැකියාව හින්දා, ඒ අකුසලය හින්දා. නොහැකියාව කියන්නේ අදක්ෂකම. අදක්ෂකම කියන්නේ කුසලතාවයක් නැතිකම. කුසලතාවයක් නැතිකම කියන්නේ අකුසලය. එහෙමනම් ඒ අකුසලය හිත තුල තියෙන හින්දා මොන අකුසලයද ඒ නොයේකුත් අකුසල ධර්ම වලින් තෝරාගත යුතු එක අකුසල ධර්මයක් තමයි අදිස්ථානයක් නැතිකම. අදිස්ථානයකින් කටයුතු කරන්න නොහැකියාව. එතකොට ඕනෑම කටයුත්තකදී බොහෝ අයට අදිස්ථානයෙන් කටයුතු කරන්න පුළුවන්කමක් නැහැ සාමාන්‍ය ජීවිතයේදී. යම් යම් අදිස්ථාන බොහෝම තදින් ගන්නවා මෙන්න මේ කටයුත්ත මම මෙන්න මෙච්චර කාලයක් කරනවා කියලා. එහෙම කරාට බොහෝ දේවල් අතරමඟ ඇන හිටිනවා. ඒ දේවල් ආයේ මතක් වෙන්නේ කාලයක් ගිහිල්ලා. දැන් උනත් මේ මොහොතේ උනත් තමන්ගේ හිතෙන්ම අහලා බලන්න ඕනේ. මේ ධර්ම අවබෝධ කරන්න සූදානම් වෙන්නේ නැත්තෝ ඊටාම සත්‍යවාදීව ජීවත් වෙන්න ඕනේ. මොකක්ද මේ සත්‍යවාදීව කියන්නේ තමන්ගේ ඇත්ත తত্ত্বය තමන් තේරුම් ගන්නම ඕනේ. එහෙමනම් හිතම අහලා බලන්න ඕනේ. මම කීයක්නම් දේවල් ගැන හිතුවද අතීතයේදී මේ දේ කරනවා මේ දේ කරනවා කියලා. සමහර අධ්‍යාපනය ලබන කාලේ සමහර අය හිතුවා වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න. නමුත් එහෙම හිතුවා විතරයි ආය හුඟ කාලයක් ගිහිලා තමයි මතක් වෙන්නේ මෙන්න මේ தත්ත්වයටපත් වෙන්න මම හිටියා නේද කියලා. භාවනා කරන යෝගීනොත් බොහෝ වෙලාවට මේ භවයේ මම සෝවාන් වෙනවා. යනාදි වශයෙන් එහෙම නැත්නම් ධ්‍යාන බල වඩා ගන්නවා. ඒ වගේ මොනවා හරි අවස්ථාවල තමන්ගේ හිතට අදහසක් ඇති වුණහම එන්න ඒ අදහස ඒ මොහොතේ දැඩි අදිස්ත්‍රාණයක් විදිහට ගන්නවා. හැබැයි මතක් වෙන්නේ බොහෝ කාලයකට පස්සේ තමයි මම මේ වගේ අදිස්ථානයක් ගත්තා කියලා. අඩුම ගානේ පංචශීලය වුණා. පංචශීලයෙන් ලැබෙන ආනිසංසය හොඳට අහලා බලපුවාම දැනගත්තාම සමහර අය හිතා ගන්න මම අද ඉඳන් කොහොම හරි පංචශීල ආරක්ෂා කරනවා කියලා. නමුත් මදුරුව මැරිලා ඉවර වෙනකොට නැත්තම් නොයෙකුත් නොයෙකුත් පාප ධර්මයන් බොරු කියලා ඉවර වෙනකොට තමයි මතක් වෙන්නේ මම මෙහෙම අදිස්ථානයක් ගත්තා නේද කියලා. මෙන්න මේ ගැටලුව විසඳගත්තොත් බොහෝ විට අපේ ලෞකික විතරක් නෙවෙයි ලෝකෝත්තර පැත්තෙන් ලොකු දියුණුවක් ඇති කරගන්න පුළුවන්. ලෝකෝත්තර ඇති කරගන්න දියුණුව සඳහා අදිස්ථානයක් ඇති කරගන්නකොට ඒකට කියනවා අදිස්ථාන පාරමිතාවක් කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ පාරමිතා 10 දේශනා කරනකොට අදිස්ථානය කියන එක පාරමිතාවක් වශයෙන් දේශනා කරේ. පාරමිතා ශක්තියක් වශයෙන්. ඒ කියන්නේ නිවන් දකින්නත් අදිස්ථානයක් ඕනේ. නිවන් දකින්න අදිස්ථානයක් ඕනේ. ඕනෑම දෙයක් කරන්න අදිස්ථානයක් ඕනේ. එහෙමනම් බලන්න ඕනේ මේ වගේ දවසක. අද වගේ දවසක අපිට හොඳ දවසක්. මොකද අලුත් ආරම්භයක් තියෙන දවසක උපන් දිනයක් වේවා නැත්නම් වෙනත් යම් හෝ මොනවා හරි හේතුවක් උඩ ජීවිතය අලුත් කරගන්න පුළුවන් දවසක් තියෙනවා නම් ඒ දවස මොන විදිහකින් හරි කමන්නේ අපේ යහපත සඳහා භාවිතා කරන්න. එහෙමනම් මේ 2011 වර්ෂය කියන්නේ විශේෂිත වර්ෂයක්. ඒ මොකද 2600 වැනි සම්බුද්ධ ජයන්තිය යෙදෙන වර්ෂය. නේද? ඒක විශේෂිත වර්ෂයක් වෙනවා බෞද්ධයින්ට. මේ වර්ෂයේ ආරම්භයේදීම අපිට පුළුවන් නම් පිළිවෙතින් පෙළ ගැහෙනවා කියන තැනට යොමු වෙලා ඉන්න අපි ඔක්කොටම පුළුවන්කමක් තියෙනවා නම් මේ වෙනකොට තමන්ගේ තියෙන අඩුපාඩුව හොඳට තේරුම් අරගෙන මොකක්ද මගේ ජීවිතයේ තියෙන අඩුපාඩුව කියලා ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕනේ. කියන්නේ තමන් තුළ තියෙන අකුසලය හඳුනා ගන්න ඕනේ. අන්න ඒ අකුසලය හොඳට තේරුම් අරගෙන ජීවිතය ආපස්සට ඇදුනේ ඇයි? ජීවිතේ තමන් බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට යන්න බැරි වුණේ ඇයි? දරුවෝ වුණත්, දෙමව්පියෝ වුණත් දැනට නොයෙකුත් ඉලක්ක හමාගෙන යන අය ඒ හැම කෙනෙකුටම පුළුවන් කල්පනා කරන්න ලෞකිකව හරි මගේ ජීවිතය සාර්ථක කරගන්න ඕනේ. ඒක පැත්තකින් හරි මගේ ජීවිතය සාර්ථක කරගන්න ඕනේ. ජීවිතේ යම් සාර්ථකභාවයක් ඇති කරගත්තොත් හිතට සහනයක් ඇති වෙනවා. නොසන්සුන්කම් අඩු වෙනවා. එතකොට ලෝකෝත්තර පැත්තුණත් වර්ධනය කරගන්න පුළුවන්. නිකම්ම නිකන් කෙනෙක් වෙන්නේ නැතුව මගේ ජීවිතයේ මෙන්න මේ අඩුපාඩුව. මම බොහොම කම්මැලි කෙනෙක්. එහෙම නැත්නම් මම බොහොම වැඩ කල් දාන කෙනෙක්. එහෙම නැත්නම් මම පටන් ගත්ත වැඩේ එක දිගට කරගෙන යන්නේ නැති කෙනෙක්. ඒ වගේ තමන්ගේ තියෙන අඩුපාඩුව මේ වසරේදී කලින්ම හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන ඒ අඩුපාඩුව දිහා බොහොම හොඳ විපරමින් බලන්න ඕනේ. ඇයි මට මෙහෙම වෙන්නේ? මේක නේද මගේ ජීවිතය? හැමදාම එකම දේ එකම දේ කර කර ඉන්න මම. පොඩ්ඩක් හිතලා බලන්න. ජීවිතයක් කියලා ගෙවනවා හැමදාම එකම දේ නේද කර කර ඉන්නේ රැකියාවට යනවා එහෙම නැත්නම් ඉගෙන ගන්න යනවා ඒ ආපහු එනවා කෑම කනවා පිරිසුදු වෙනවා නිදා ගන්නවා පහව දවසේ ආය නැගිටිනවා බොහෝම කාර්යබහුල ජීවිත ගත කරනවා නමුත් ජීවිතය ගැන හිතලා ඒ ජීවිතය තමන් බලාපොරොත්තු වෙන කඩයිමකට අරගෙන යන්න ඕනෑ කියලා මූලික වශයෙන් අදහසක් තියෙන්න ඕනේ එහෙමනම් ලොකු අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. එහෙම අදිෂ්ඨානයක් ඇති කරගන්න නම් යම් අදිෂ්ඨානයක් ඇති කරගන්න නම් පළවෙනියෙන්ම ඒ සඳහා සැලැස්මක් තියෙන්න ඕනේ. අරමුණක් තියෙන්න ඕනේ. එහෙනම් මූලික වශයෙන් මොකක් ගැනද මං අදිස්ථාන කරගන්නේ කියලා අරමුණක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. බෞද්ධ වශයෙන් හැම කෙනෙක්ම තමන්ගේ අරමුණ උතුම් අරමුණක් බවට පත් කරගන්න ඕනේ. ඒ අරමුණ තමයි උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නවා කියන අරමුණ. සියලු දුක් දුම්නස් මම තවත් දුක් විඳින්නේ නැහැ කියන අරමුණ. තවත් වැළපෙන්නේ නැහැ කියන අරමුණ. අනුන්ගේ පුංචි නපුරු වචනයකට, අනුන්ගේ පුංචි නපුරු ක්‍රියාවකට පවා බොහෝ කඳුළු හෙලන්න සිද්ධ වෙලා තියෙන මම මේ தත්වයෙන් අත මිදෙන්න මට මෙච්චර වටින ධර්මයක් ලැබිලා තියෙන වෙලාවේ මේ සියලු දේ උදෑසන ලූ කෙළ පිටක් වගේ අහකට දාලා මේ හිතට දුක් දුම්නස් එන දේවල් උදෑසනලු කෙළපිඩක් වගේ අහකට දාලා මම උතුම් සැනසීම ඇති කරගන්න මාර්ගය භාවිතා කරනවා කියන අදිෂ්ඨානය මූලික වශයෙන් බෞද්ධ විදිහට මේ වසරේදී ඇති කරගන්න ඕනේ. ඒකයි පිළිවෙත. ඒකයි පිළිවෙත වෙන්න ඕනේ. ඒ පිළිවෙත පටන් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මූලික වශයෙන් පංචශීලය. එහෙමනම් පංචශීලය ආරක්ෂා කරන කෙනාගේ හිතේ කුසලය වර්ධනය වෙනවා. කුසලය ඒ මොකද දස කුසල් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තාදානයෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම යනාදි වශයෙන් මේ අත්ව දන්න කාරණා. එහෙමනම් කල්පනා කරන්න ඕනේ. ප්‍රාණඝාතයෙන් වෙන් වෙන වාරයක් වාරයක් ගානේ අදත්තාදානයෙන් කාම මිත්‍යාචාරයෙන් යනාදි වශයෙන් පංචශීලයේ වේවා ආජීව අට්ටමක සීලයේ හෝ වේවා යම් යම් තම තමන් රකින්න පිළිවෙත ස්ථීරව දිග කාලයක් අකණ්ඩව ආරක්ෂා කර ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කර ගැනීමෙන් අපිට පුළුවන්කමක් තියෙනවා අපේ හිතේ තියෙන කුසල ශක්තිය වර්ධනය කරගන්න. මොකක් මොන කුසල ශක්තියද? අදිෂ්ඨානය කියන පාරමිතා ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. මේ සඳහා විශාල අදහසක් මූලික වශයෙන් ඇති කරගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. නැති කුසල් මොනවද කියලා තේරුම් අරගෙන භාවනා කරන්න නැති කෙනෙකුට භාවනා කරන්න අදිෂ්ඨාන කරගන්න පුළුවන්. ඒ වගේම පිළිවෙත් මාර්ගය හරියට පුරන්නේ නැති කෙනෙකුට මම කොහොම හරි පිළිවෙත් මාර්ගය පුරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕන මේ වර්ෂයේදී තමන් කළ යුතු දේ මොකක්ද? ලෞකික ජීවිතයේදී හෝ ලෝකෝත්තර ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මම කළ යුත්තේ මොකක්ද කියලා අරමුණක් ඇති කර ගැනීමයි. හොඳට කල්පනා කරන්න ඕන. අරමුණක් නැති ජීවිතය හරියට බොහොම භයානක දෙයක්. ඒ කියන්නේ අරමුණක් නැතිව යම් ක්‍රියාකාරීත්වයක් යම් යම් කෙනෙක් කරනවා නම් කොයි පැත්තට කෙරෙයිද දන්නේ නැහැ. ඔළුව හැරිච්ච අතේ දුවන කෙනෙක් වගේ ඔහේ කරගෙන කරගෙන කරගෙන කරගෙන යන ඒවා හරි භයානකයි. ඒ වගේම කිසිම සලස්මක් නැති ක්‍රියාකාරීත්වයක් හරි භයානකයි. ඒ වගේම ක්‍රියාත්මක වෙන්නේ නැති සැලැස්ම කිනුත් ඇති වැඩක් නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැති සැලැස්මක් නිකන් ගවල් හීනයක් විතරයි. එහෙනම් හැම කෙනෙකුටම පුළුවන් මගේ ජීවිතේ මම මේ ලැබුණ ජීවිතේ මම මෙතර කාලයක් හෝ ඉඳී කියලා යන්තම් හෝ අදහසක් ඇති කරගන්නවා. මෙච්චර කොයි මොහොතේ මේ ජීවිතේ නැති වේද දන්නේ නැහැ. නමුත් මෙච්චර කාලයක් ඉඳී ඒ කාලය තුල මම හිටියොත් අඩුම ගානේ. මෙන්න මේ විදිහට මගේ සඳහා සමය ගත කරන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ ජීවිතයේදී මම මෙන්න මේ කාරණා කරන්න ඕනේ. බොහෝ අයට මම නිවන් දකින්නේ කොහොමද කියලාවත් අදහසක් නැහැ. බෞද්ධයෝ වුණාට මම කොහොමද නිවන් දකින්නේ? නිවන් දකින්න මම මේ තියෙන දුක් දුම්නස් අයින් කරගන්න මම මොකක්ද කරන්න ඕනේ කියන අදහස නැහැ. කොහේ පිංකම් කරනවා ඔහේ භාවනා කරන භාවනාවකට ඉඳ ගන්නකොටවත් අඩුම ගානේ අදිස්ථානයක් නැහැ. ඉතින් එහෙමනම් කල්පනා කරන්න ඕනේ හැම දෙයකදීම ජීවිතේ අපිට හොඳ අරමුණක් තියෙන්න ඕනේ. ඒ අරමුණට යන්න අවශ්‍ය කරන සැලැස්මක් තියෙන්න ඕනේ. ඒකට යන්න හොඳ අදිස්ථානයක් තියෙන්න ඕනේ. අරමුණක් තියෙන්න ඕනේ. සැලැස්මක් තියෙන්න ඕනේ. අදිස්ථානයක් තියෙන්න ඕනේ. මොනවටද අරමුණක් තියෙන්න ඕනේ? පළවෙනියෙන්ම සංසාරික ජීවිතයේදී මම හැකි ඉක්මනින් නිවන් දකින්නවා කියලා සංසාරික ජීවිතයට අරමුණක් තියෙන්න ඕනේ. මේ ජීවිතේ මම මෙන්න මේ தත්ත්වයටපත් වෙනවා කියලා අරමුණක් ඇති කරගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. ජීවිතයට අරමුණක් සංසාරික ජීවිතයට අරමුණක් වගේම මේ මෙන්න මේ වර්ෂ 10 ඇතුළත මම දැන් එළඹෙන්න 2011 වර්ෂයේ ඉඳන් වර්ෂ 10ක් හෝ 9ක් හෝ යම් කිසි කාලයක් අරමුණ වර්ෂ 15ක් හෝ ඒ වගේ වර්ෂ ගානක අරමුණක් ජීවිතයට ඇති කරගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි එක වර්ෂයකට මේ 2011 වර්ෂයේදී මම මොකද්ද මගේ යහපත වෙනුවෙන් කරන්නේ කියලා අරමුණක් ඇති කරගන්න අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. ජනවාරි මාසයේදී මම මොනවද ඒ සඳහා කරන්න කියලා අරමුණක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. අන්න ඒ වගේ සතියකට දවසකට පවා උදේ නැගිටිනකොට කෙනෙකුට අද දවසේ මම ගත කරන්න මෙන්න මෙහෙමයි කියලා හොඳ අරමුණක් තියෙන්න ඕනේ. අන්නේ අරමුණක් තියෙනවා විතරක් නෙවෙයි ඒ තැනත්තන්ට. ඒ අරමුණට යන්න අවශ්‍ය කරන සැලැස්මක්. Taman තුල තියෙන්න ඕනේ. එවැනි සැලැස්මක් තමන්ගේ ජීවිතයට වගේම වසරකටත් පුළුවන් සැලැස්මක් ඇති කරගන්න. මේ වසර සඳහා සැලැස්මක් මගේ ජීවිතේ මෙන්න මේ අඩුපාඩු මම මේ වසරේ සකස් කර ගන්නවා කියලා නිකන් අදිස්ථාන කරාට මදි සකස් කර ගන්න විදිය සැලැස්මක් ඇති කරගන්න ඕනේ. අන්න එහෙම සැලැස්මක් ඇති කරගෙන ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහායි අපිට ලොකු අදිස්ථාන ශක්තියක් ඕන වෙන්නේ. අන්න ඒක හැම මොහොතකම අදිස්ථාන ශක්තිය හිතක වර්ධනය වෙන ආකාරයට තමන්ගේ කය, වචනය, මනස හසුරවන්න ඕනේ. අන්න ඒක නොකිරීම තමයි අපේ ජීවිත අසාර්ථක වෙන්න හේතුව. අදිස්ථාන ශක්තිය හැම මොහොතකම වර්ධනය වෙන ආකාරයට සිත කය වචනය හසුරවන්න ඕනේ. ඒ සඳහායි පංචශීලයේ මූලික වශයෙන්. ඒ විතරක් නෙවෙයි. අපි ගෙදරක දොරක වැඩ කටයුතු කරනකොට, රැකියාව කරන තැනක වැඩ කටයුතු කරනකොට තමන්ට යම් අදිස්ථානයකින් වැඩ කටයුතු කරන්න පුළුවන් නම් ඒ මොහොතේදී පවා අපේ අදිස්ථානය වර්ධනය වෙනවා. ඊටා සරල උදාහරණයක් ගත්තොත් මේ බොහොම පුංචි දෙයක් කියලා අපි හිතන්න අවශ්‍ය නැහැ. හිත අභිප්‍රේරණය කරන්න ඕනේ. ඒ කියන්නේ යම් කිසි කාරණයක් කෙරෙහි හිතේ නිබඳවේ කාරණේ නැගෙන ආකාරයට හිත සකස් කරන්න ඕනේ. ඒ අරමුණ අරමුණක් ඇති කරගත්ත කෙනා ඒ අරමුණ කෙරෙහිම හිත නංවා ගන්න ඕනේ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ යම්කිසි දැන් යම් කෙරෙන කටයුත්තකට කියනවා ක්‍රියාවට කියනවා 이르දියක් කියලා. ඒ ක්‍රියාවට පාදක වෙන දේවල් වලට කියනවා 이르දිපාද කියලා. එහෙමනම් ඒ අවශ්‍ය වෙන දේවල් තමයි පළවෙනි එක ඒ අරමුණ සඳහා කැමැත්ත. ඒක ගැන හොඳට මෙනෙහි කරලා ඒ කැමැත්ත ඇති කරගෙන අරමුණ ගැන මෙනෙහි කරලා ඒ අරමුණ යහපත් දෙය කියලා කැමැත්ත ඇති කරගත්ත අපි එතන ඒකට අවශ්‍ය කරන ශක්තිමත් හිතක් ඕන ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා අපි දන්නවා එහෙමනම් ඒ තමයි සතර 이르දිපාද ධර්මයන්. එහෙමනම් අරමුණ ඇති කරගත්ත අපි මේ වර්ෂයට හෝ දවසකට හෝ මාසකට හෝ සංසාරික ජීවිතයට හෝ ඊට පස්සේ අරමුණට යන්න අවශ්‍ය කරන ශක්තිමත් හිතක් ඇති කරගන්න ඒ මොකක්ද ලොකු අදිෂ්ඨාන ශක්තියක් තියෙන හිතක් ඇති කරගන්න ඕනේ. කලින්ම තේරුම් ගන්න ඕනේ එහෙනම් අද දවසේ මේ අතීතය ගැන පොඩ්ඩක් මෙනෙහි කරනකොට තේරෙනවා මගේ අදිෂ්ඨාන ශක්තිය මදි කියලා. අදිස්ථාන ශක්තිය මදි හින්දා තමයි මගේ ජීවිතේ ගොඩාක් සාර්ථක තැනකට ගියේ නැත්තේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් සිත අදිස්ථානයේ නංවන්න ඕනේ. ඒ නැංවීම සඳහා අදිස්ථානයෙන් කටයුතු කරන්න හිතට පුරුදු කරන්න ඕනේ. අන්න එහෙම පුරුදු කරන්න හැම මොහොතකම පුළුවන්. අපි හිතමු පුංචි උදාහරණයක් අරගෙන යම්කිසි කෙනෙක් නගරයට ගිහිල්ලා එන්න යනවා කියලා. නගරයට ගිහිල්ලා එන්න යනවා නම් පුළුවන් අදහසක් ඇති කරගෙන යන්න මම මෙන්න මේ වෙලාවට එනවා කියලා. ඒ සිහියෙන්ම ගිහිලා ඒ සිහියෙන්ම එනවනම් යම්කිසි කෙනෙක් ඔහේ අයාලේ යන්නේ නැහැ. අපි හිතමු නිවස පිරිසිදු කරනවා කියලා යම්කිසි කෙනෙක්. නිවස පිරිසිදු කරන්න සූදානම් වෙනකොට යම්කිසි කෙනෙක් කාලය බලලා අදිස්ථාන කරගන්නවා නම් මම මෙන්න මේ වගේ කාලයක් ඇතුළත පැය භාගයක් ඇතුළත මේ නිවස පිරිසිදු කරගන්නවා. කියලා අන්න ඒ තැනත් පැය භාගයක් ඇතුළත නිවස පිරිසිදු කරනවා. එහෙම නැත්නම් එහෙම නැති අය මොකද කරන්නේ? ඔහේ හිමීතරේ එහෙට මෙහෙට වෙවි තමන්ගේ කාලය ගොඩාක් නාස්ති කරනවා. පැය එකමාරක් දෙකක් යම් වැඩක් කරනවා. පාඩමක් කරන්න සූදානම් වෙන අය දරුවෝ. දරුවන්ට පුළුවන්කමක් තියෙනවා පාඩම් කරන්න ඉස්සෙල්ලා මම මෙන්න මෙච්චර කාලයක් පාඩම් කරනවා කියලා අදිස්ථාන කරන්න. පැයක් මම පාඩම් කරලා තමයි නැගිටින්නේ කියලා. එහෙම නැත්නම් මම මෙච්චර ප්‍රමාණයක් මෙන්න මේ පාඩම පාඩම් කරලා තමයි මම මෙතනින් නැගිටින්නේ කියලා. සමහර දරුවෝ අපි දැකලා තියෙනවා විනාඩි 5ක් පාඩම් කරනවා නැගිටලා යනවා ආය වතුර ටිකක් බොනවා ආය ඇවිල්ලා ඉඳ ගන්නවා එහෙම. සමහර දෙමව්පියොත් එහෙමයි ගෙදර දොරේ වැඩ කටයුතු කරනකොට උදේ නැගිටලා ඉදලක් අතට අරගෙන ඔහේ ඉන්නවා. ඉතින් එහෙම එහෙම කරන අයගේ හිතවල අදිස්ථාන ශක්තිය වැඩෙන්නේ නැහැ. ඒ අවශ්‍ය කරන කාරණාව කරනකොට ඈලි මෑලි ගතියෙන් ඒ ඒ මුළු ජීවිතේම ක්‍රියාකාරී තත්ත්වයක් නැහැ. තීන මිද්දෙන් වැහිලා ගිහිල්ලා. කයත් එහෙමයි, සිතත් එහෙමයි. ඉතින් එවැනි හැම වෙලෙම ලීන වෙච්ච හිතක් තියාගන්නේ නැතුව ප්‍රබෝධමත් හිතක් අදිස්ථාණයෙන් පිරිච්ච හිතක් තියෙනවා නම් ඒ තැනත් හැම වෙලෙම ක්‍රියාකාරී. ඒ ක්‍රියාකාරී තත්වයටපත් වෙන්න නම් නිබඳව හිතේ අදිස්ථානය නංවන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන ජීවිතේ ගත කරන හැම මොහොතකම හැම කරන කටයුත්තක්ම පිළිබඳ සිහියෙන් මෙන්න මේ කාලයක් හෝ ප්‍රමාණයක් අදිස්ථාන කරගන්න. එතකොට නිවන් දකින අය විදිහට අපි හිතමු ලිඳක් කපන කෙනෙක් අදිස්ථාන කරගන්නවා කියලා අඩි 10ක් මම මේ ලිඳ කපනවා කියලා. එහෙම නැත්නම් කෙනෙක් අදිස්ථාන කරගන්නවා දවස් දෙකක් මම මේ ලිඳ කපනවා එක දිගට කියලා. මේකද සාර්ථක අදිස්ථානය නැත්නම් වතුර ලැබෙනකන් නිඳ කපනවා කියලා අදිස්ථාන කර ගැනීමද එහෙනම් අපි බලාපොරොත්තු වෙන ඵලයක් තියනවා ජීවිතේ අන්න ඒ ඵලය ලැබෙන තුරු මම මෙන්න මේ ක්‍රියාකාරීත්වය අතහරින්නේ නැහැ කියලා නිවන් දැකීම අරමුණු කරගෙන ඉන්න යෝගීන් විශේෂයෙන්ම මෙන්න මේ ඵලය ලැබෙන තුරු මම මේක කරනවා කොතර කාලයක් හෝ කොතර කොතර දින ගාණක් හෝ කොතර කාලයක් හෝ ඒ එහෙම අදිස්ථානයක් නෙවෙයි මෙන්න මේ දේ ලැබෙනකන් මගේ හිතේ තියෙන මේ කෙලෙස් ධර්ම අයින් වෙනකන් ආන් ඒ වගේ අදිෂ්ඨාන ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒකින්ද නිදක් කපන කෙනෙක් නම් එයා අදිෂ්ඨාන කරගන්නේ වතුර හම් වෙනකන් මම මේක කරනවා කියලා. ආන් ඒ වගේ අපි හැම කෙනෙකුටම මූලික වශයෙන් එහෙමනම් කතා කරා වගේ කොහොමද මේ වර්ෂයට සැලැස්මක් ඇති කරගන්න ඕනේ අරමුණක් ඇති කරගන්න ඕනේ. ඒ අරමුණට යන්න ලොකු අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ. ඒ අදිස්ථානය gedara dore කටයුතු කරන හැම මොහොතකම අදිස්ථාන ශක්තිය වර්ධනය වෙන ආකාරයට සිහියෙන් නුවණින් වීරියෙන් හැම කටයුත්තක්ම සිහියෙන් කරනවා නම් සිහියෙන් කරනවා කියලා කියන්නේ නිකන් අසිහියෙන් ඔහේ කරන්නේ නැතුව ඒවා ඔක්කොටම කාලයක් ප්‍රමාණයක් අදිස්ථාන කරගෙන කටයුතු කරනවා නම් බොහෝම කාලයක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ කටයුත්තක් කරන්ඩ මේ අද දවසේ හිතට ගත්තත් හැබැයි ඒක කරන්නවත් අමතක වෙනවා. අන්න එහෙම අමතක වෙන හින්දා අපිට පුළුවන් අපේ ජීවිතය ගැන දැන් ඒ මොකද අමතක වෙන්නේ ඒ ගැන සිහිය පිහිටවගන්නේ නැති හින්දා. ඕනම දෙයක් ගැන මම කලින්ම කිව්වා හිත අභිප්‍රේරණය කරගන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු අදිෂ්ඨාන පාරමිතාව පුරන්නන් ඒ ඒ අදහස තුළ හිත පිහිටවා ගන්නවා. ඒ සඳහා කුමක්ද කළ යුත්තේ? අන්න ඒ සඳහා නිබඳව මම මේ බලාපොරොත්තු වෙච්ච අරමුණ තුල කොතනද ඉන්නේ? මම මේ යන්න බලාපොරොත්තු වෙන අරමුණ තුල දැන් උල්පතක් ලැබෙන්න ලැබෙනකන් නිදක් කපනවා කියපු එක්කෙනාට සිහිය තියෙන්න ඕන මම දැන් අඩි කීයක් කපලාද? මේ ප්‍රදේශයේ උල්පත් හම්බෙන්න කොච්චර තව කපන්න ඕනද? මේ සඳහා මම තව කළ යුත්තේ කුමක්ද? අන්න ඒ වගේ හිතනවා වගේ මම බලාපොරොත්තු වුණා මේ ජීවිතේට අරමුණක් නැත්තම් මේ වර්ෂයට අරමුණක් නැත්තම් මේ මාසයට මේ දවසට අරමුණක් අදිස්ථානයක් ඇති කරගත්තා. මං කොතනද ඒකේ ඉන්නේ කියලා විමර්ශනය කරලා බලන්න පුළුවන්කමක් නිබඳව තියෙන්න ඕන. අන්න එහෙම තියෙන කෙනා තමයි එක දිගට යම් ගමනක් යන්නේ. විමර්ශනය කිරීම අපි අතින් කෙරෙන්නෙම නැහැ. දැන් අරමුණක් ඇති කරගත්ත කෙනා ඒකට අවශ්‍ය කරන ශක්තිමත් හිතක් සකස් කරගන්නවා. එහෙනම් ඒ අරමුණක් ඇති කරගෙන ඒ අරමුණට කැමැත්ත ඇති කරගත්ත කෙනා ඒකට ශක්තිමත් හිතක් ඇති කරගන්න ඕන කිව්වා. ඒ වගේම අතීතයේදී කරපු දේවල් අයින් කරලා ඒ අරමුණටම යන්න ලොකු වීරයක් අපේ හිත තුළ ඇති කරගන්න ඕනේ. ඒ තමයි සතරිද්පාද ධර්මයන් ඡන්ද, චිත්ත, විරිය, අවසාන එක විමර්ශන. විමර්ශන කියන තැන තමයි අපි හුඟක් කට්ටිය අතහැරලා දාන්නේ. ඒ මොකද්ද මම මේ අරමුණ තුල ඉන්නේ කොතනද කියලා විමර්ශනය කරලා බලන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙච්ච තැනට ගිහිල්ලාද? මෙච්චර කාලයක් තුල මම මොනවද කරේ? මේ කරන දේවල් වලින් ඇත්තටම මට මම බලාපොරොත්තු වෙච්ච අරමුණට යන්න පුළුවන්කමක් තියෙයිද කියලා විමර්ශනය කරලා බැලීමක් කරන්නේ නැහැ. අන්න ඒකින්ද බොහොම දැඩිව මේ මේ වර්ෂයේදී අපිට පුළුවන් අපි අපි ගැන විමර්ශනය කරලා බලන්න. කොහොමද මේක කරන්නේ? බලන්න අපිවත් දන්නේ නැහැ හුඟක් වෙලාවට අපි නිදා ගන්න කාලය කොච්චරද කියලා. නිින්ද පාලනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නමුත් බොහෝ බෞද්ධයෝ බොහෝ නිදා ගන්නවා. පැය 8ක් 9ක් නිදා ගන්නවා. ඉතින් යම් කිසි කෙනෙක් අදිස්ථාන කරගත්තොත් මම පැය 6ට වැඩි අද ඉඳන් නම් නිදියන්නේ නැහැ කියලා. ඉතින් ඒක ටික දවසකින් අමතක වෙනවා. ඒ වගේම ළමයෙක් අදිස්ත්‍රාණ කරගන්නවා කියලා හිතන්න දවසකට මම පැය 4ක් පාඩම් කරනවා කියලා. නැත්තම් භාවනා කරන කෙනෙක් අදිස්ත්‍රාණ කරගන්නවා මම පැය දෙකක් භාවනා කරනවා දවසකට කියලා. මේවා එදාට විතරක් හිතලා නැවත විමර්ශනය කරන්නේ නැති එකයි ගැටලුව කියලා කිව්වා. මේ සඳහා අපිට පුළුවන් අද වගේ දවසක අදහසක් ඇති කරගන්න මේ විමර්ශනය සඳහා කුමක්ද අපි කළ යුත්තේ කියලා. මේවා නිකිරීමෙන් තමයි අපේ ජීවිතය බොහෝ වෙලාවට අවුරුදු ගාණක් පස්සට ඇදිලා යන්නේ. මොකක්ද කරන්නේ මම මේ අදිෂ්ඨානය තුල හිත එක දිගට රැකගන්න මොකක්ද කරන්නේ කියලා කල්පනා කරන්න ඕනේ. අන්න ඒ සඳහා අපිට පුළුවන් අපි ළඟ තියෙනවා වර්ෂයකට දිනපොත්. මේ දිනපොත් අපි භාවිතා කරන විදිහක් තියෙනවා. මේ දේශනා කරන්නේ මගේ පෞද්ගලික අදහස් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට ප්‍රායෝගිකව අපි අවතීර්ණ වෙන්නේ කොහොමද කියලායි. විමර්ශනය කරගන්න ක්‍රමය. අපිට පුළුවන් දිනපොතක් භාවිතා කරන්න මේ වර්ෂයේ. ඒ දිනපොතේ කොනක ලියන්න පුළුවන් එදා දවසේ නිදාගත්තු පැය ගන්න අවශ්‍ය නැහැ. ඒ එහෙම නැත්තම් කෙනෙකුට පුළුවන් මම කොච්චර අද දවසේ කොයි පංචශීලයෙන් කොයි සීලයේද මගේ අතින් කැඩුනේ කියලා පොඩ්ඩක් සඳහන් කරලා තියන්න පුළුවන්. එහෙනම් තමන්ගේ ජීවිතයේ ජීවිතයේ තමන්ගේ අභිවෘද්ධිය සඳහා ගත කරපු පැය ගන්න, භාවනා කරපු පැය ගන්න පොඩ්ඩක් සටහන් කරන්න පුළුවන්. එහෙම නැත්තම් ප්‍රයෝජනයක් පොතක් බලනවා කියලා අදිස්ත්‍යන් දැන් බලන්න සමහර අය හිතාගෙන ඉන්නවා ධර්ම පුස්තක අපි කියවන්න ඕන. ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ඕනේ. ඒ මොකද කල්යාණ මිත්‍ර සේවනය, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ඉතින් සෝවාන් ඵලය සඳහා අවශ්‍ය කරන මේ සෝවාන් අංග කොහොමද වැඩෙන්නේ කියලා Tamanට පරීක්ෂා කරගන්න පුළුවන්. පංචශීලයේ කීවතාවක් ඇරුණද කියලා සිහියෙන් ඉඳලා. එදා දවසේ පොඩ්ඩක් පුළුවන් නම් Tamanගේ දිනපොතේ ලකුණු කරන්න මෙන්න මේ සිල්පදේ මගේ අතින් අද කැඩුණා කියලා. මාසයක් ගියාට පස්සේ විමර්ශනය කරලා බලන්න පුළුවන්. එහෙන් බලනකොට තේරෙනවා මම හැමදාම සිල්පද කඩන කෙනෙක්. එහෙනම් මං කුසලයේ වර්ධනය කරන කෙනෙක් නෙවෙයි. එහෙම නැතුව අපි ඔහේ අරමුණක් නැතුව අයාලේ යන්නේ. ඒ වගේම පුළුවන්කමක් තියනවා කෙනෙකුට අවශ්‍ය නම් ඒ දිනපොතේ සඳහන් කරන්ඩ මම අද දවසේ කොයි තරම් වෙලා භාවනා කර කිරීම සඳහා යොමු කරාද මගේ කාලය කියලා. එතකොට එයා හැමදාම මේ දිනපොතේ සඳහන් කරන පැය භාගයයි, පැයයි, පැය දෙකයි කියලා. මාසේ අවසානයේ ඕනම් පුළුවන් බලන්න මේ මාසෙට මම ඉතින් කලින් අරමුණක් ඇති කරගෙන තියාගන්න මම මේ මාසෙ මෙච්චර කරනවා නැත්නම් මේ සතිය මෙච්චර කරනවා කියලා. අන් එහෙම අරමුණක් තියාගත්ත කට්ටියට මාසේ අවසානයේ විමර්ශනය කරලා බලන්න පුළුවන්. තමන් පොත්පත් කියවීම සඳහා නැත්නම් දරුවෝ ඉගෙන ගන්න දරුවන්ට පුළුවන් බලන්න මම මෙච්චර පැය ගාණක් පාඩම් කරනවා කියලා අදිෂ්ඨානයක් අරමුණක් ඇති කරගෙන ඒක තමයි දිනපොතේ ලකුණු කරන්න පුළුවන් මම කොච්චරක් කරාද කියලා මාසේ අන්තිමට විමර්ශනය කරලා බලන්න ඕනේ. එන්නේ එහෙම නෙකිරීමෙන්. ඉතින් හැම දෙයක් මේක Tamanට ආවේනිකව තම තමන්ගේ තියෙන අරමුණු අදිෂ්ඨාන වලට ආවේනිකව ඒ දත්ත සටහන් කිරීමේ ක්‍රමයක් Taman තුල තියාගන්න පුරුදු කරගන්න ඕනේ. එවැනි පුරුද්දක් ඇති කර ගැනීමෙන් අන්තිමට දන්නවා මම කොච්චර කාලයක් මේ මාසේ නිදාගෙනද කියලා. ඒක සංවිධානාත්මක චරිතයක් වෙනවා. සංවිධ චරිතය සංවිධානය කරගත්ත චරිතයක් වෙන්න ඕනේ. අයාලේ යන චරිතයක් ඇති කරගෙන බෑ අපිට. ඔහේ යන කාලේ ඔහේ බෑ. හොඳ කලමනාකරණයක් අපේ ජීවිතයට ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගෙන කොයි විදිහටද මම මගේ ජීවිතය සකස් කරගන්නේ කියලා හැමදාම විමර්ශනය කරන ක්‍රමයක් තියෙන්න ඕනේ. අන්න ඒ ක්‍රමය ඇති කරගන්න නම් දිනපොත භාවිතා කරන්න ඕනේ. දුක හිතිච්ච දේවල් ලියන්නවත්පත් නැත්නම් ගිය තැන් ආපු තැන් හම්බෙන්න ආපු අය ඒවා ලියන්න නෙවෙයි. ඒ දිනකොට භාවිතා කරන්න ඕන මොනවටද? ඒ දිනය මගේ ජීවිතයේ පළවෙනි අරමුණ නිවන් දැකීම. ලෞකික ජීවිතය සාර්ථක කරගන්න. ඒක නොයේක තියෙන අරමුණු වලට මම කොච්චර ගියාද කියලා ඒ දත්ත සටහන් කරගෙන මාසයක් අන්තිමට හෝ වර්ෂයක් අවසානයේ හෝ විමර්ශනය කරලා බලන්න පුළුවන් තත්වයකට ඒ වර්ෂයේදී මගේ ජීවිතේ කොයි තැනට ගියාද කියලා බලන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. මේ කියන කාරණාව ගැන කෙනෙක් හිතුවොත් මේක අවශ්‍ය දෙයක් නෙවෙයි කියලා. Tamanට පුළුවන්කමක් තියනවද 2010 වසරේ ජනවාරි 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 දවස වෙනකන් ගත කරපු ජීවිතයේදී කරපු කියපු දේවල් ගැන හරි විශ්ලේෂණයක් කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න ඕන. සිහියෙන් ජීවිතය ගත කරලා නෑ එහෙමනම්. සිහියෙන් එහෙම බැරි නම් යම්කිසි කෙනෙකුට මගේ ජීවිතේ මම මෙන්න මේ දේ මෙන්න මේ ඉලක්කයට ගියා කියලා පසුගිය වසරේදී මේ ඉලක්කයට ගියා කියලා හරියටම කියන්න බැරි නම් සිහියෙන් ජීවිතය ගත කරලා නෑ. අදිෂ්ඨානය තුල හිත අභිප්‍රේරණය කරලා නෑ. පුංචි පුංචි තැනේදී අදිෂ්ඨානය පුරුදු කරන අය ලෞකික ජීවිතයේ මම කලින්ම කිව්වා ගෙයක් පිරිසුදු කිරීම සඳහා යන කාලය අදිස්ථාන කරගෙන කරන කෙනෙක්. පාඩම් කරනකොට අදිස්ථාන කරගෙන මම මෙතනින් නැගිටින්නේ නැහැ කියලා හිතාගෙන කරන කෙනෙක්. ඒ වගේම ධර්ම පුස්තකයක් කියලාද මොන යම් හෝ තැනකදී දැඩි අදිස්ථානයකින් නම් යම් කටයුත්තක් කරන්නේ ඒ තැනැත්තෝ බොහෝ ක්‍රියාකාරී අය වෙනවා. ඒ ශරීර බොහොම ක්‍රියාත්මක තත්ත්වයටපත් වෙන. ඒ හිත් පිබිදිච්ච හිත් බවටපත් වෙනවා. ඉතින් අන්න ඒ අය ඔහේ තැන් තැන් වලටලා එක එක ඒවා කතා කර කර වැඩ කල් දදා ඉන්නේ නැහැ. අන්න ඒ විදිහට පුරුදු වෙච්ච අය පුරු කරපු අයට වර්ෂය අවසානයේ පුළුවන්කමක් තියෙනවා නම් තමන්ගේ ජීවිතේ විශ්ලේෂණය කරලා බලන්න ලොකු සතුටක් ඇති වෙනවා මම මෙච්චර කටයුත්තක් කරා කියලා. ඒකද මේ වර්ෂයේදී අපි දැනගන්න ඕනේ අදිස්ථාණයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා තමන්ගේ ජීවිතයට මෙන්න මේ පිළිවෙත එකතු කරගන්න. මොකක්ද? ක්‍රමානුකූල ජීවිතයක්. සංවිධානයේ වෙච්ච ජීවිතයක්. යම් ආකාරයක අරමුණකට යන සැලැස්මක් තියෙන ජීවිතයක්. අන්න ඒ ඒ වගේ සැලැස්මකට යන්න පුළුවන් අදිෂ්ඨානයක් තියෙන ජීවිතයක්. ඒ සඳහා නිබඳව සිහියෙන් ඉන්න ඕන කොහොමද? අදිෂ්ඨානය ගැන කැමැත්තක් ඇති කරන්න ඕනේ. ඒ වගේම ඒකට අවශ්‍ය කරන ශක්තිමත් හිතක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම අතීතයේ අදිස්ථානයට යන්න බැරි වෙච්ච අකුසල ධර්මයන් වලට උඩට එන්න දෙන්නේ නැතුව කුසලතාවය වර්ධනය කරගන්න වීරිය වඩන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි හැමදාම මම එතෙන්ට යනවද ඒ අවශ්‍ය කරන ඉලක්කයට ළඟා වෙනවද කියලා විමර්ශනය කරලා බලන්න ඕන. සතර 이르දිපාද වැඩෙන හිතක් බවට නිබඳව ලෞකික ජීවිතය කරන හැම කටයුත්තකදීම අම්මා කෙනෙක් උයන්ඩ කුස්සියට යනකොට මේ මම මේ කටයුතු ටික මෙන්න මේ වෙලාවේදී ඉවර කරලා එනවා කියන අදිෂ්ඨානයෙන් ගියා නම් ඉක්මනින් ඉක්මනින් ඒ කටයුතු කරනවා. එහෙම නැතු ඔහේ ගියාම ගොඩ වෙලාවක් ගන්නවා. ඉතින් තමන්ගේ යහපත සඳහා ගත කරන්න තියෙන කාලය නැති කරගන්න හොඳ නැහැ. ඒත් එක්කම අපි මේ වර්ෂයේදී බෞද්ධ විදිහට බොහෝම වැදගත් කාරණා කිහිපයක් ගැන අදහස් යොමු කරගන්න ඕනේ. ඒ තමයි පිළිවෙතින් පෙළ ගැහෙන වර්ෂයයි මේ. අපි දන්නවා. අපි ලොකු අසාධාරණයක් කරනවා අපේ දරුවන්ට. අපිට මතකයි අපි කුංචි කාලේ අපේ දෙමව්පියෝ අපේ සීයා ආච්චිලා ඒ වගේ හිටිය වැඩි හිටියෝ අපිට ලොකු ආදර්ශයක් ලබා දුන්නා. ඒ ආදර්ශය තමයි මට මතකයි මම පුංචි කාලේදී පවා ලොකු බුදු පිළිමයක් ඉදිරියට ගියාම ඒ පිළිම වහන්සේ අභියසදී ලොකු හැඟීමක් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ නමක් දැක්කාම ලොකු හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීම අපිව හැමදාම નિවරදි කරා. අපේ ජාතියට, අපේ ආගමට අනන්‍යතාවයක් තිබුණා. සංස්කෘතිය අපිට හොඳ සංස්කෘතියක් තියෙනවා. එවැනි හැම පැත්තකින්ම සංවර වෙච්ච හැම පැත්තකින්ම අපිටම ආරක්ෂාව ලබා දෙන හාත්පසින් ආරක්ෂාව ලබා දෙන සිංහල බෞද්ධ සංස්කෘතියක් තියෙනවා. මේ ජාතියයි ආගමයි දෙක කොයි වෙලාවකවත් වෙන්කරන්න බෑ. බෞද්ධකම රැකෙන්නේ සිංහලයන්ගෙන්. ඒ වගේම සිංහලකම රැකෙන්නේ බෞද්ධ ආభాෂයෙන් හින්දා. ඒක නිසා මේ ජාතිය වඳ වෙලා යන්නේ නැත්තේ ඒකයි. ඉතින් මේ ಜಾතිවාදයක් ගැන කියනවා නෙවෙයි. නමුත් අපි කල්පනා කරන්න ඕන අපිට තියෙන පුරාණ දහම් තියෙනවා. ඒ පුරාණ දහම් හින්දා අපේ දරුවන්ට අපිට හැම මොහොතකම ආරක්ෂාව ලැබුණා. එන්නේ ආරක්ෂාව බෞද්ධය අතින් අද බොහෝම තදින් ගිලිහිලා යනවා කියලා හොඳට තේරෙනවා. ඉතින් මේ පිළිවෙතින් පෙළ ගැහෙනවා නම් මේ වසරේදී අදිස්ථානයක් ඇති කරගන්න වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ වජ්ජින් පරද්දන්න කියලා අජාසත්ව රජුරු ඇවිල්ලා ඒ මගධ අමාත්‍යවරු එවනකොට බුදුරජාණන් වහන්සේගෙන් උපදෙස් ගන්න ආනන්ද හාමුදුරන්ගෙන් ඇහුවා වජ්ජීන් පිළිපදින අපරිහානීය ධර්ම තියෙනවා නේද? ඒවා තාමම දේශනා කරලා තියෙනවා. ඒවා තාම ඒ කට්ටිය පිළිපදිනවාද කියලා. ඒ අපරිහානීය ධර්ම අතර තියෙනවා පුරාණ ධර්මයන් වලට ගරු කිරීම කියලා. එතකොට ඒවා ඒ විදිහටම කරනවා කියලා ආනන්ද හාමුදුරුව සඳහන් කරපම බුදුරජාණන් වහන්සේ සඳහන් කරා එහෙමනම් කවදාකවත් වජ්ජින් පරද්දන්න බෑ ඒ ධාතිය පිරිහින්නේ නෑ කියලා. නමුත් අපි එහෙම නෑ. අපි බෞද්ධ විදිහට පන්සලකට යන්න දන්නේ නැහැ හුඟක් වෙලාවට. අපේ තරුණ දූ දරුවෝ පන්සල් වලට එක්කරගෙන යනකොට අන්දවගෙන යන හැටි දන්නේ නැහැ. විශේෂයෙන් ගැහැණු ළමයින් කුංචි දරුවන්ට පවා අන්දගෙන යන්න ඕන විදිහක් තියෙනවා. පන්සලකට ගිහලා හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා. ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන්න ඕන විදිහක් තියෙනවා. මේ හැම දෙයකින්ම පිරිහිලා තියෙනවා. මොකද අපිට අයිති බොහොම ලස්සන බොහොම හොඳ පිළිවෙත් තියෙනවා. ඒ පිළිවෙත් වලින් බැහැර වෙනවා ටික ටික අපි හොඳට දකිනවා. මේ වයසේදී අන්න ඒ පිළිවෙත් ආරක්ෂා කරගන්න අපි පටන් ගත්තොත්. විශේෂයෙන් දැන් මේ කාලීනව අපි දැකලා තියෙනවා භාවනා වැඩසටහන් විදිහට පන්සල් වල වැඩසටහන් පවත්වනවා. සිය සමාදන් වෙනවා සමහර ඇත්තෝ උතුරු සලුවක් දාන්නේ නැහැ. උතුරු සලුවක් දාන්නේ නැතුව සිය සමාදන් වෙනවා. පාට ඇඳුම් ඇඳගෙන සිය සමාදන් වෙනවා. ඒ වගේ නොයේකුත් දේවල්. ඒ තැනට ඔබින්නේ නැති ආකාරයට දරුවන්ව ඒ තැන් වලට සූදානම් කරනවා අරගෙන යන්න. ඉතින් දරුවන්ගේ තියෙන ලැජ්ජ බය නැති වෙනවා. පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේ දරුවෙක්ගේ යාළුවෙක් විදිහට තමයි ඒ දරුවගේ හිතට දැනෙන්නේ. එහෙනම් ඒ දරුවාගේ ලැජ්ජ බය නැති වෙලා යනවා විතරක් නෙවෙයි ආගම ගැන තමන්ගේ තමන්ට තියෙන ඒ මේවා නැති කර ගැනීමෙන් ඒ දරුවා තුළ ඇතිවෙන ඒ ප්‍රබල හැඟීම් හින්දා ඒ දරුවන්ව පාලනය වෙනවා. අද දවසේ මේ තරඟයකට යොමු කරලා සත්‍ය වශයෙන්ම අපේ දරුවෝ කොහොමත්ම පන්සලකට එක්කරගෙන යන්නේත් නැති තත්යකට පත් වෙලා තියෙනවා. දහම් පාසල කියන එක බොහෝම පල්ලෙහා තැනකට ඇදලා දාලා තියෙනවා. ඊට වැඩිය කොහොම හරි මේ විභාග පාස් කරගන්න ඕන කියලා ළමයින්ව විභාග මානසිකත්වයටම ඇදලා දාලා දෙමව්පියොත් විභාග මානසිකත්වයක් ඇති කරගෙන ඉන්නවා. ඉතින් මේ වගේ දේවල් හින්දා දරුවන්ගේ ආධ්‍යාත්මය පිරිහෙනවා. ඒ විතරක් නෙවෙයි දෙමව්පියන්ගේ ආධ්‍යාත්මය පිරීලා තියෙනවා. ඉතින් ඒකින් දැන් ස්වාමීන් වහන්සේ නමකට කතා කරන ආකාරය පන්සලකට ගිහලා හැසිරෙන ආකාරය වෙන එකක් තියා අඩුම ගානේ පන්සිල් සමාදන් වෙද්දී නැත්තම් සරණාගමනේ ඉවර කරලා සරණාගමනං සම්පූර්ණං කියලා කිව්වහම සරණාගමනං සම්පූර්ණම්ම කියලා කියන බෞද්ධ ඕනතරම් ඉන්නවා අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ තරමටම මේකේ පිරිහීමක් තියෙනවා. බෞද්ධ විදිහට අපිට පුළුවන්කමක් තියෙනවා. අපේ දරුවන්ට මේ බෞද්ධකම කියන්නේ මොකද්ද කියලා තේරුම් කරලා දෙන්න. මොකද දැන් මහා පුදුම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි මේ ත්‍රිපිටකය ත්‍රිපිටකයේ කොහෙවත්වත් නැති ආකාරයකට තමයි කෙනෙක් බෞද්ධය බවට පත් වෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කෙනෙක් බෞද්ධ වෙන්නේ කොහොමද? කෙනෙක් බෞද්ධ වෙන්න නම් තිසරණ සරණ යන්න ඕනේ. තිසරණ සරණ කියලා කෙනාට නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නැති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නැති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. වෙනත් සරණක් වෙනත් පිහිටක් නැහැ කියන අදහසේ හිත තුළ පිහිටලා තියෙන්න ඕන. එහෙම නැති කෙනෙකුට බෞද්ධයෙක් කියන්න පුළුවන්කම නැහැ. අර කුලමල පැවතගෙන ආවා වගේ තාත්තා බෞද්ධ නම් පුතා බෞද්ධ වෙන ක්‍රමය බෞද්ධ ධර්මයේ කොහේ හරි තියෙනවද? අපි ලොකුවට කට ඇරලා කියනවා මගේ දරුවා බෞද්ධ කියලා. නමුත් ඒක වචනයෙන් කියන කියමනක් විතරයි. ඒක වචනයෙන් කියන කියමනක් විතරයි. තමන්ගේ දරුවා බෞද්ධයෙක් කරන්න නම් මොකද කරන්න ඕනේ? අන්න මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදාම දැන් එහෙමනම් ජනවාරි 2 වෙනිදා හරි කමන්නේ හෙට උදෑසනම හරි නැත්නම් මේ මොහොතේ හරි කමන්නේ මේ අතන් පුළුවන් බුදු පිළිමයක් ළඟට පිළිම වහන්සේ නමක් ළඟට දරුවන් එක්කන් ගිහිල්ලා හරියට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නත්‍රයේ ಗುಣ කියලා දීලා මහා සංඝර අතීත මහා සංඝරත්නය මෙන්න මේ වගේ කැපකිරීම කරා මේ බෞද්ධ ධර්මය රැකගන්න කියලා ඒ අතීතයේ මේ මේ බෞද්ධ ශාසනයේ තියෙන වැදගත්කම දැනගෙන අතීතයේ රැකගන්න උත්සාහ කරපු අය ගැන කියලා දීලා පොඩ්ඩක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ಗುಣ කියලා දීලා. ඒ ධර්ම රත්නයේ තියෙන ಗುಣ කියලා දීලා හරියට. ඒ ಗುಣ ගැන පොඩ්ඩක් පහදවලා මෙන්න මේ ධහම තුල අපේ හිත නංවා ගත්තොත් තමයි අපේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන් කියලා දරුවන්ට කියලා දීලා. පංචශීලයේ අපි දන්නවා 6 4 තේරෙනවා තේරෙන වයස කියලා කියන්නේ දිව්‍ය ලෝක හයත් අපාය හතරත් දැනගත්ත කියන එකයි ඉස්සර කිව්වේ එහෙමයි. ඉතින් එහෙමනම් දරුවෝ මේවා දන්නේ නැහැ. ඒ කියන්නේ කර්මඵල විශ්වාසයක් දරුවන්ගේ තුල හැඟීමක් ඇති කරන්නේ නැහැ දැන් දෙමව්පියෝ. ඉතින් එවැනි හැඟීමක් දරුවෝ තුල ඇති කරපුවාම දරුවෝ බයයි. ඒ කියන්නේ දරුවන්ට යහපතක්. අන්න ඒ යහපත ඇතිවන හැඟීම ඇති කරවලා යම් වෙලාවක යම් දරුවෙක් ස්වාමින්වහන්සේ නමක් අභියසදී හෝ මොනෑම් තැනකදී හෝ හරියට සරණාගමනයේ පිහිටවන්නේ ඕනේ. ඒ කරලා පංචශීලය ගැන ඇයි පංචශීල රකින්නේ? ඔබේ අධ්‍යාපනයට පංචශීල පංචශීලය රැකීම හේතුවක් වෙනවා. ඔබේ ජීවිතේ සාර්ථක කර ගැනීමට පංචශීලය රැකීම හේතුවක් වෙනවා. මේ වගේ දේවල් දරුවන්ට කියලා දීලා පුළුවන්කමක් තියෙන්න ඕන අපිත් පංචශීලයේ පිළිටවලා දරුවනුත් පංචශීලයේ පිළිටවන්න. අන්න කුසලයයි වර්ධනය වෙන්නේ. ඒ දරුවන්ට ඒ දරුවන්ව පාලනය කරගන්න පුළුවන් හැකියාව ඇති වෙනවා. පාලනය කරගන්න පුළුවන් හැකියාව ඇති වෙනකොට කවදාකවත් දෙමව්පියෝ ඉදිරියේ නරක විදිහට හැසිරෙන්නේ හැසිරෙන්නේ නැහැ. බෞද්ධ හැඟීම් මේ හිත තුළ වර්ධනය කළා අපේ පොඩි කාලේ අපිට. මේ අත දන්නවා හැම කෙනෙක්ම දන්නවා. අපේ පොඩි කාලේ අපේ සීයාගේ ආච්චිගෙන් අත්තගෙන් මුත්තගෙන් ඒ වගේම අම්මගෙන් තාත්තගෙන් මේ වැඩිහිටි අයට ඒ ආభాසය ලැබුණා. නමුත් අද ලැබෙන්නේ අද ලැබෙන්නේ නැහැ. ඉදිරියට එන පරපුර මේ ධර්මයේ රකින්න නම් ඒ ධර්මය ගැන හැඟීමක් එයා තුළ වර්ධනය වෙන්න ඕනේ. එහෙමනම් බෞද්ධයෙක් බවට පත් කරන්න තමන්ගේ දරුවා. බෞද්ධයෙක් බවට තමන්ගේ දරුවා පත් කරන්න නම් මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලා? තමන් බෞද්ධයෙක් බවට පත් වෙන්න ඕනේ. අදිස්ථාණයෙන් පංචශීල ගන්නකම් පංචශීලයේ සමාදන් වුණා වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ නමක් පංචශීල දෙනවා දෙනකොට ඒ වචන පහ කියවා කියලා පංචශීල සමාදන් වීම සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අඩුම ගානේ පිළිවෙතෙන් පෙළ ගැහෙන්න නම් අඩුම ගානේ තමන්ගේ ගුණය දැනගෙන හරියට සීල් සමාදන් වෙලා හරියට සරණාගමණය ඇති කරගෙන බෞද්ධ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන හතර වර්ගය තමයි මේ ශාසනය රකින්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හතර වර්ගයටම අයිතියක් තියෙනවා. ඒ ඒක එක්තරා කණ්ඩායමක්. බෞද්ධ කියන කණ්ඩායමට තමන් ඇතුළත් වුණා නම් තමන් ඇතුළත් නැත්තම් කරුණා කරලා පුළුවන්කමක් තියෙනවා මම බෞද්ධයෙක් නෙවෙයි කියලා අයින් වෙන්න. එහෙම අයින් වෙන්නේ නැතුව මේ බෞද්ධ උපාසකයෙක් උපාසිකාවක් භික්ෂුවක් භික්ෂුණියක් විදිහට තමන් පෙනී හිටිනවා නම් අනිවාර්යයෙන්ම ඒ පිළිවෙතට ගරු කරන්න ඕනේ. නැත්නම් කොහොමද බෞද්ධයෙක් වෙන්නේ? එහෙමනම් තමන් බෞද්ධයෙක් විදිහට පෙනී සිටීමින් වැරදි වැඩ කරනවා නම් භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකෙක් වේවා, උපාසිකාවක් වේවා. බෞද්ධ ධර්මයට හානියක් වෙන ආකාරයට තමන්ගේ කය හසුරවනවා නම්, වචනය හසුරවනවා නම්, සිත හසුරවනවා නම් අන්න ඒ දැනත්තා බෞද්ධ ධර්මයට හානි කරන යකඩෙම්ම උපදින මලකඩ වගේ. යකඩෙන් උපදින මලකඩ වලින් යකඩය දිරන්නේ යම්සේද බුදුරජාණන් වහන්සේ දේශනා කරා කොහොමද මේ ශාසනය කවදා හරි විනාශ වෙන්නේ ශාසනය තුලින්මයි කියලා. එහෙනම් බාහිර දේවල් වලට බැන බැන ඉඳ මේ වර්ෂයේ තියාගන්න එපා. බාහිර දේවල් අපේ අපිව ආක්‍රමණය කරනවා. බාහිර ආගම් අපිව ආක්‍රමණය කරනවා. මේ සියලු දේ කරන්නේ කොහොමද? තමන්ගේ පිළිවෙත හරියට රකින්න ලෙස බෞද්ධ අභිමානය කියන්නේ මහා පුදුම අභිමානයක්. මොකද බෞද්ධයා සැලන කෙනෙක් නෙවෙයි. බෞද්ධයා සැලන කෙනෙක් නෙවෙයි. ඒ මොකද බෞද්ධ දර්ශනය තුල තියෙනවා නොසැලෙන ශක්තියක් ඇති කරගන්න පුළුවන් සියලු කාරණා. එහෙමනම් කල්පනා කරන්න ඕන හැම කෙනෙක්ම මේ ලැබුවා වූ නව වසරේදී Tamanට සැලැස්මක් ඇති කරගන්න අනිවාර්යයෙන්ම. මොන වගේ සැලැස්මක්ද? ඇයි මම මේ බෞද්ධකම ගැන සිංහලකම ගැන පොඩ්ඩක් මේ අන්තිමට සඳහන් කරේ තමන් අරමුණක් ඇති කරගන්නකොට අදිස්ථානයක් ඇති කරගන්නකොට ඔන්න ඔය ටිකත් එන්න ඒ අදිස්ථානය තුළට ගොනු කරගන්න. මොකක්ද? මම බෞද්ධ ශාසනය ආරක්ෂා කරන භික්ෂුවක් බවට පත් වෙනවා. ඒ වගේම ශාසනය ආරක්ෂා කරන භික්ෂුණියක් බවට පත් වෙනවා. උපාසකයෙක් බවට පත් වෙනවා. උපාසිකාවක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් මම මේක අතහැරලා දාලා නිකන් ඉන්නවා කියලා. මේකෙම ඉඳගෙන මේක නාස්ති කරන තත්යකට පත් වෙන්නේ නැහැ කියන අදිස්ථානය ඇති කරගත්තොත් නම් මේ වෙසක් කාලය වෙනකොට බෞද්ධ අපිට බෞද්ධ ලොකු ප්‍රබෝධයක් වගේම ජාතිය රැකෙන ආගම රැකෙන බොහෝම නිවැරදි රටක් ඇති කරගන්න මේ වසරේදී හැකියාව ලැබෙනවා එහෙමනම් බෞද්ධ ප්‍රතිපත්තියට අනුව අපි පෙළ ගැහිලා අපේ ජීවිත සාර්ථක කරගමු රට සංවර්ධනය කරගමු මේ ජාති ආරක්ෂා කරගමු ඒ වගේම උතුම් බෞද්ධ ශාසනය ආරක්ෂා කරගමු ගන්නවා කියන අදිස්ථානය හැමදිනාම ඇති කර ගන්නවා ඇතයි විශ්වාස කරමින් මේ හැමදිනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ නව වසරේදී ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්මදේශනාව පවත්වා වදාළ දේශකයාණන් වහන්සේ මහව කෝන්වැව ගල්ලෑව වෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසනය සහ ඇහැටවැව එරියාව දෙඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද උඩුතුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.